චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණයට පෙර අතුව අද දවසේ අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ සමාජ කතිකාවත පිළිබඳවයි. අපි සති ගාණක් තිස්සේ සති 30කට අධික කාලයක් තිස්සේ ධර්මය තුලින් අපි ලබන්නා වූ පන්නරය සමාජ කතිකාවතක් බවට පත් කරන්නට ඕනේ කියලා සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා අපි බොහෝ උපදෙස් ලබා දුන්නා ගමින් ගමට ඒ වගේම ගෙන්ගෙට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ අපි ඉගෙන ගන්න ධර්මය ඒක රාශී කරගන්න ඒ ඉගෙන ගන්න ධර්මය තමන්ගේ ක්‍රමවේද පාවිච්චි කරලා ඒ ධර්මානුකූල සමාජයක් සකස් කරන්න එන්න මේ විදිහට තමන් දන්න දන්න තැන තමන්ට හම්බෙන හම්බෙන කෙනාත් එක්ක තමන්ගේ නිවසේ මේවා ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මෙච්චර කාලයක් අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ මේ කතිකාවත සාකච්ඡා කරලා මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් උදාවෙච්ච කාලෙක ඒවා කොපමණට අපි ධර්මයේ භාවිතා කරනවද කියලා විමසා බැලීම ඊටාම සුදුසු දෙයක් ප්‍රත්‍යවේක්ෂාව යටතේ. අපි කොච්චර මේ කතිකාවත සාර්ථක වෙලා තියෙනවද අපි ප්‍රායෝගිකව මොනතරම්නම් හොඳ තත්වකින් මේ සඳහා ක්‍රියාත්මක වෙනවද කියලා විමසලා බලන්න ඕනේ. සමස්තයක් වශයෙන් ගත්තාම නම් අපේ සමාජය ඇත්තටම ඊටාත්ම ඊටාත්ම හොඳින් ඊටාත්ම සංයමයකින් යුක්තව මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. හැම වෙලේම තවත් කෙනෙකුට කරදරයක් හිරිහැරයක් කරන්නේ නැතුව මෙවැනි මහා වේසනයක් සිද්ධ වෙච්ච වෙලාවෙත් බුද්ධිමත්ව කටයුතු කරනවා. නමුත් මේ එළඹිලා තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම විසඳීමකටපත් වෙච්ච අවස්ථාවක් නෙවෙයි. බොහෝ සිත් පහන් වෙලා නැහැ. බොහෝ සිත්වල බොහෝ දුක් කම් කටළු සහිතවයි තියෙන්නේ. ඒ වගේම වෛරී ස්වභාවයන් ස්ථානෝචිතව ඊටාම කපටි විදිහට කටයුතු කරන ඊටාම නරක සිත් තියෙන පුද්ගලයින් ඒ සිත් පහන් වෙලා නැහැ සමහර අය අවස්ථානුකූලව තමන්ගේ ප්‍රයෝජනය සඳහා මනුස්ස බලihak විදිහට මේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. මේ දේවල් අපි ඕනතරම් මාධ්‍යය දකිනවා කුහක කන් දකිනවා ඒ වගේම ආත්මාර්ථකාමී ස්වභාවයන් දකිනවා. ඒ වගේ ඕන තරම් දේවල් දකිනවා මිනිසුන්ගේ තියෙන සුළුතරයක් මිනිසුන්ගේ තියෙන මහා කපටි ස්වභාවයන් සහ ඊ타මත්ම කූර ගතිගුණ තමන්ගේ මේ මෙවැනි මොහොතක් තමන්ගේ වාසියට තමන්ගේ ලාභයට යොදා ගැනීමට තරම් කූර වෙලා තියෙන ස්වභාවයකුත් පේන තියෙනවා. ඒ අතර වාරයේ වැඩි දෙනෙක් අන්දමන්ද වෙලා කුමක් කරන් දෝයි කියලා හිතාගෙන කරන්න දෙයක් නැතුණා වගේ බොහොම බය පක්ෂපාතීව මේ ගැටලුවේදී තමන් ගේ විශ්වාසයවක්වත් නැතුව ඊටාම බියෙන් බියසුළු ගතියකින් කටයුතු කරන ස්වභාවයකුත් තියෙන මධ්‍යස්ථ පිරිසකුත් තියෙනවා. කොහොම නමුත් හැමදෙනාම පීඩිතවයි වාසය කරන්නේ රටක් වශයෙන් ගත්තාම අපි මෙවැනි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට කිසිදු සමාජ සංස්ථාවක් රට ආර්ථික වශයෙන් විශාල පරිහානියකටපත් වෙනවා. ඉතින් එහි ප්‍රතිඵල මේ දින ගාණක් තිස්සේ වැඩ නොකර ඉඳීමේ ප්‍රතිඵලය මම හිතන්නේ අපිට නුදුර අනාගතයේදී හොඳින් තේරෙවි මේ අපේ ජීවන රටාවේ ලොකු වෙනසක් සිද්ධ කරන්න වේවි බොහෝ දේවල් මිල අධික තත්ත්වයන් වලටපත් වේවි. ඒ විතරක් නෙවෙයි මේ එළඹිලා තියෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය ගත්තොත් මෙහිදීද බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කරනවා තම තමන්ගේ විහාරස්ථානවල කිසිම කිසි දෙයක් සිද්ධ නොකර සිටිය යුතුයි කියන අදහසකුත් තියෙනවා. ඒ වගේම කරන්න ඕනේ කියන අදහසකුත් තියෙනවා. සමහර අය ලොකු පිරිස් ඒක රාශීකරන අකමැති වෙනකොට ඒක බියගුල් ස්වභාවයක් කියලා මතක් කරන ගතියක් තියෙනවා ස්වභාවයක් තියෙනවා. ඒත් අපි මේ වෙලාවේ සෙනග ඒක රාශීකරන්න නැතිව ඉන්න එක බියගුල්කමක්ද කියලා විමසලා බලන්න ඕනේ. ඒක බියගුල්කමක් නෙවෙයි වෙනත් නේ. අපි දන්නවා අපි කැරපොත්තෙක් ගැරන්ඩියෙක් දැක්කහම තියෙන්නේ බයක් නෙවෙයි කැතක්. ඒකද මේ අවස්ථාව කළමනාකරණය කරගන්න ඕනේ. මේ අවස්ථාවේදී අපි නුවණින් කටයුතු කරන්න ඕන කාටවත් හානියක් නොවෙන්න. යම් හේකින් අපේ සිංහල ජනතාව අපේ රටේ ජනතාව කුපිත වෙලා යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඒ හැම අවස්ථාවකදීම අලාභය සිද්ධ වෙන්නේ අපිට පාඩුව සිද්ධ වෙන්නේ අපිට ඒකින්ද අපි බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්න බොහෝ දෙනෙකුට පුළුවන් වුණාට හැම දෙනෙකුටම පුළුවන්කමක් නැත්තේ නෑ. මේ හැම දෙයකටම වැඩි එහාගිය දෙයක් ගැනයි අද අපි දවසේ සාකච්ඡා කරන්නේ. අපි බොහෝ දේවල් ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ කතා කරා. ඉතින් මේ වගේ ඊටාම පීඩාකාරී අවස්ථාවක් ආපු වෙලාවක අපි කුමක්ද කරන්නේ කියන එකත් හොඳින් සාකච්ඡා කරගත යුතුව තියෙනවා. ඒකනේ අද දවසේ අපි ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පින්නත් නේ අපි දන්නව හොඳටම දැන් මේ දවස්වල අපි බොහෝ විදර්ශනා ඥානයන් පිළිබඳව ගැඹුරෙන් කතා කරමින් ඉන්න සතියක සති ගානක තමයි අපි ඉන්නේ. ඒකත් එක්ක ධර්මයේ තුලින් මේ දිහාවට අපේ අවධානය යොමු කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සියලු දේ සිද්ධ වෙන්නේ ඇයි? මෛත්‍රිය ඇති කරගන්න පුළුවන් සිතුවිල්ලක් ඇති කරගන්න විදිහක් තමයි අපි මේ කතා කරන්නේ. වෙනත් මේ මේ මහා මානසික ව්‍යාධියකට පත් වෙන පිරිසක් විසින් තමයි මේ ලෝකේම මේ දේවල් සිද්ධ කරන්නේ. ඒකට කියනවා දෘෂ්ටි කියලා. ඒවට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. මේ වැරදි දෘෂ්ටි සහගත තත්වයන් වලට යම්කිසි කෙනෙක්පත් වුනහම ඒ දෘෂ්ටිය තුල ඉන්න කෙනාට ඒ දෘෂ්ටියෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි ditthi visuddhiya ගැන සාකච්ඡා කරා. අපි දන්නවා අපි ළඟ තියෙන ඒ ditthi visuddhiya ගැන සාකච්ඡා කරපු වෙලාවේ අපිට හොඳට තේරුණා කෙනෙක් මේ දරුවෙක්ය මේ අම්මෙක්ය මේ පුතෙක්ය මේ සහෝදරයෙක්ය ඥාතියෙක්ය කියලා යම් ශරීරයක් අරගෙන ඒ ශරීරය සම්පූර්ණ වශයෙන්ම පුද්ගල අදහසකින් ගැනීම පවා දෘෂ්ටියක් කියලා තේරෙන බෞද්ධ අපිට මේ චිත්තසංතානවල ඇතිවෙන අදහස් නිසාවෙන් මේ මිනිසු මෙවැනි ක්‍රියාවක් කරනවාය කියන කාරණාව ඉතාල හොඳින් හිතන්න පුරුදු වෙන්න ඕනේ. මෙවැනි වෙලාවක හිතන්න පුරුදු වෙන්න ඕන අපිට සිතුවිලි ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මොහොතකට හිතන්න යම්කිසි කෙනෙක් මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. යම්කිසි කෙනෙක් වෙනත් ආගමක ඉන්නවා. අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපි හිතමු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මිත්‍යා දෘෂ්ටිකව ඊටා මිත්‍යා දෘෂ්ටිකව ඉන්න කෙනෙකුට ඉන්න කෙනෙක්ව අල්ලලා එයාට කෲර වද දීලා මරා දාපුවාම එයා අර මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා බෞද්ධ වෙලා උපදිනවා කියලා අපේ ශාස්ත්‍රවලයක් අපිට කියලා තිබ්බොත් අරය අර කොච්චර වදින්දත් එයාගේ යහපත සඳහා කියලා හිතාගෙන අපි මේ දේ කරන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ වගේ දෙයක් තිබ්බොත් මම මේ කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. ඒ වගේ අදහසක් තියුණොත් යම් විදිහකින් කෙනෙක් මරා දැමීමෙන් ඒ තනත්තාගේ මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා සම්‍යක් දෘෂ්ටියට පත් වෙනවා කියලා නැත්තම් එයා ඒ මුලාවටපත් වෙලා ඉන්න තැනින් අයින් වෙලා හොඳම තත්වයකටපත් වෙනවා මේ මේකේ නාමයෙන් මරලා දැම්මොත් කියලා සිතුවිලි අපිට යම්කිසි විශාල විශ්වාසයක් දෘෂ්ටියක් ඇති වෙන විදිහට අපේ සිත්පත් වුණොත් කවදා හරි දවසක පින්නන්නේ අපිත් ওই වැඩේ කරනවා. ඒක මේ මේ දෘෂ්ටියයි හේතුව මේ පුද්ගලානුබද්ධ කාරණාව නෙවෙයි. ඒක බොහොම ගැඹුරෙන් අපි විදර්ශනාවට නගන්න පුළුවන්කම තියෙනවා. මොකද ලෝකයේ ඕනම தත්වයක් යටතේ තමන්ගේ විදර්ශනාව කැඩෙන්න විදිහක් නැහැ. විදර්ශකෙක් නම් යම් කිසි විදිහකින් භාවනානුයෝගීව කටයුතු කරනවා නම් ඒ අයට මෙවැනි தත්වයන් තුල උපේක්ෂා සහගතව මේ ගැටලුවට මුහුණ දෙන්න උපේක්ෂා සහගත සිත්ත්වය මේ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය හේතු වෙලා ඒ సంతානවල උපදින සිතුවිලි වල හැටි එහෙමයි. අපි දැක්කා සමහර වෙලාවට මේ යමක් බලාපොරොත්තු මීට වැඩිය මේ ඉන්න ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු නැති. ඊටාම සුවදායක තත්වයකටපත් වෙන්න පුළුවන් තත්වයකටපත් වෙනවා කියලා එවැනි ස්ථීර වශයෙන්ම එවැනි දෙයකටපත් වෙනවා යම් පිරිසක් මරාගෙන මැරුණොත් කියලා වැරදි දෘෂ්ටියක් තියාගෙන ඒ ඒක දැනෙන්නේ යාලට එහෙමයි. එතකොට මේ එක් බෝම්බ කරුවෙක් අපි දැක්කා මේ පහුගිය කාලේ එයා ඒ බෝම්බය පුපුරවා ගන්න ඉස්සෙල්ලා තිබ්බ තැති ගැනීම අර ඒ අදාළ කැමරාවල CCTV කැමරාවල තියෙන දර්ශන පේන්න තිබුණා. ඒක එයා ලොකු තැති ගැනීමකට පත්ලා හරි අමාරුවෙන් මේ කරන්නේ. මොකද වැරදි දෘෂ්ටියක් හින්දා. ඉතින් ගිහිල්ලා සතර අපායේ උපදින්නේ. නමුත් ඒ අත්තා ඒක දන්නේ නැහැ. ඒක දන්නවනම් එහෙම කරන්නේ නැහැ. ඒකෙන් ගැලවෙන්න යාට පුළුවන්කමක් නැත්තේ නෑ. මෙතන තියෙන ඇත්තටම වෛරීභාවයක් නෙවෙයි ආගමික ත්‍රස්තවාදයක් ඇති වෙලා තියෙන වැරදි දෘෂ්ටි හින්දා. ඉතින් එතනදී අපි මේ සාකච්ඡා කරන්නේ මේක ඒ අයට සමාව දෙන්න කියන එක නෙවෙයි වැරද්දට දඬුවම දිය යුතුයි නැත්නම් අන් අය වැරදි කරනවා සමාජයේ අපේ පින්වත්නි වැරදි කරන අයට දඬුවම් දිය යුතු තියෙන්නේ අන් අය බොහෝ වශයෙන් වැරදි කරන නිසා ඒ ඒ විදිහම වැරදි කරන හින්දා දඬුවම් කියන ඒවා ස්ථිර වශයෙන්ම දිය යුතුමයි නමුත් ඒ දඬුවම් දීමේදී අපේ චේතනාව තියෙන්න ඕනේ මේ තනත්තා පාලනය කර ගැනීමට මේ තනත්තාගේ දෘෂ්ටි වෙනස් කිරීමට පෙර මේ තනත්තාව පාලනය කරන්න ඕනේ. පාලනය කරේ නැත්නම් ඒ දෘෂ්ටිය තියෙන කෙනා මොන தත්වයක් යටතේ හරි ඒ දෘෂ්ටිය දෘෂ්ටිය තුර ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. ඒක නිසා හිරේ විලංගුවේ දාන්න ඕනේ. සමාජයට යන්න දෙන්නේ නැතුව තියාගන්න ඕන වැරදි දෘෂ්ටි තාම සමාජ අහිතකර දෘෂ්ටි තියෙන අයට කියා පහදෙන්න පහදන්න බෑ ලේසියකට ඒ දෘෂ්ටිය ප්‍රබල නම් දෘෂ්ටිය නැති වෙන්නෙත් කියා පහදීලා සහ ඒවට අදාළ ක්‍රියාකාරකම් වල යෙදিলা තමයි දෘෂ්ටිය නැති වෙන්නේ. නමුත් හැබැයි ඒවා කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තද බල දෘෂ්ටියක් තියෙනවනේ. එහෙනම් පාලනය කරන්න ඕන. පරාක්‍රමයේ යොදලා පාලනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට අපි බලන්න ඕන අපිට මේ පාලනය කළ යුතු මිනිසුන් වෙලාවකට නිදහස් වෙනවා අපි දක්නවා. ඒකට හැම පැත්තකින්ම පීඩිත තත්ත්වයක් තියෙනවා මේ නිදහස් කරන මිනිසුන් ගත්තොත් අපි බොහෝ වශයෙන් අනාත්ම සංඥාව කතා කරා ඒත් ඒ ඇත්තන් තුල ඇති වෙන මේකේ තියෙන බරපතලකම නොදැනෙන සිතුවිලි නිසාවෙන් ඒවත් ඒ ඒ අයට තියෙන දෘෂ්ටි හැම පැත්තකින්ම බැලුවොත් එහෙම මේකට විදර්ශනාවෙන් නොබලන කෙනෙක් මේ කතාව ඇහුවොත් මේක බොහෝම විහිළුවක් විදිහටයි දැනෙන්නේ පින්නත් නේ අපි මේ අද කතා කරන්නේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මේ දවස්වල මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වාම අපි සාකච්ඡා කරලා තියෙන හින්දා ඒ අත්තන්ට ගෝචර වෙන කාරණාවක් තමයි මේ කියන්නේ. ඊටාම ඉහළ ආධ්‍යාත්මික තත්වයකින් අපිට පුළුවන් මේ දිහා බලලා ලොකු උපේක්ෂාවක් ඇති කරගන්න සියලු දෙනා කෙරෙහි පුළුවන් වුණාද කියලා. Tamanට පුළුවන් වුණාද කියලා මතක් වුණාද කියලා මොහොතක් ඉවසලා බලන්න ඔය මිනිසුන් විනාශ කරපු බෝම්බකාරයෙක් කෙරෙහි මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන් වුණාද? ඒ පිළිබඳව උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් වුණාද? උපේක්ෂා සාගත සිතකින් බලන්න පුළුවන් වුණාද? මේක ප්‍රායෝගිකව Tamanට අත්විඳින්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. මම කියන්නේ උපේක්ෂා සහගතව බලන්න මෛත්‍රී සිතින් බලන්න කියලා ඒකට දඬුවම් දෙන්න එපා කියන එක නෙවෙයි. දඬුවම් දීමේදී අපේ සිත් දූෂණය වුණොත් ඒක අපේ සසර ජීවිතයට හොඳ නැහැ. එතකොට අපේ හිත් දූෂණය නොකරගෙනයි මෙහෙමයි මේ තනත්තා වුණොත් මේ තනත්තාට නැත්තම් වැරදි කරපු අය වුණා මේ කට්ටියට ඊටාම ලොකු පීඩන ඇති කළ යුතුයි නැත්නම් කායික පීඩා මානසික පීඩා ඇති කළ යුතුයි කියලා අධික තරහකින් හිටියා කියලා තේරුමක් නැහැ. හැබැයි කායික පීඩා මානසික පීඩා එයාට ඇති කළ යුතුව තියෙනවා නැවත එවැනි වැරද්දක් නොකිරීම සඳහා ඒ හිත් කොළඹවන්න. ඒ වගේම අන් අයට එවැනි වැරදි දෙයක් නොකිරීම සඳහා අන් අය පෙළඹවීම සඳහා වැරදි කරන අයට කායික මානසික පීඩා ලබා දිය යුතුව තියෙනවා. හැබැයි ඒවා කරන්න කියලා තමන් තමන් රිදවීමටපත් වීම තමන්ට තරහ යනවා නම් තමන් වෛරයෙන් පුපුරනවා නම් ඔය හැන්දෑවේ ප්‍රවෘත්ති බලනකොට මේකුත් අකටයුතුකම් පේන්න තියෙනවා. නොකළ යුතු දේ කරන බව පේනවා. ඊටාම තද බල වේග හිතට ඇවිල්ලා තමන් බොහෝම තරහෙන් ඉන්න තත්යකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඒ ඇති වෙන තරහ ඇති වුණා කියලා ඒ කට්ටියට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. මේකේ තේරුම ඔයා කතා කරලා වැඩක් නැහැ කියන එක නෙවෙයි. ඒ දේවල් කතා කරන්න ඕනේ විසඳුමක් හොයන්න බලාගෙන හැම වෙලෙම විසඳුමක් හොයන්න බලාගෙනයි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් අපි ලබා ගන්න දෙයක් නැහැ. නිර්පරාධ අපේ කාලේ නාස්ති වෙන එකයි වෙන්නේ. ඉතින් අපි බොරුවට එකතු වෙලා ඉඳගෙන පැය ගණන් මේවා මොකද වුනේ මොනවද වෙන්නේ කියලා මේ දේවල් කතා කර කර ඉන්නවා විනා අපි මේ සඳහා විසඳුම් හොයන්නේ නැහැ හේතුඵල ධමයට මේක සම්බන්ධ කරගන්නේ නැහැ. ඉතින් ඒකින්ද කතිකාවතක් විදිහට අපි බලන්නේ අනිත් පැත්ත හැරිලා මට පුළුවන්කමක් තියනවාද මට පුළුවන් නම් කතිකාවතක් විදිහට අන් අයට මේක කියලා දෙන්න තමන්ගේ පැත්ත නිවැරදි කරගන්නේ කොහොමද අනාත්ම සංඥාවෙන් මේ දිහා බලන්න මෛත්‍රී භාවනාවෙන් මේ දිහා බලන්න කියලා අපි මතක් කරනවා මෛත්‍රී භාවනාවෙන් යුක්තව මෛත්‍රී සිතුවිලි වලින් යුක්තව මේ දිහා බලන්න කියලා. ඒක පැත්තක් ඒ තමන් නිදහස් වෙන හැටි. අනුන් නිදහස් වෙන්න අපිට කායික වශයෙන් කළ හැකි බොහෝ දේවල් තියෙනවා. ඇත්ත කතා කරන්න පුළුවන්, මඟ පෙන්වන්නත් පුළුවන්, ඒ වගේ බොහෝ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මානසික වශයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවාද කියලා විමසා බැලිය යුතු තියෙනවා. මානසික වශයෙන් කායික මානසික දෙපැත්තෙන් අපිට කළ යුතු දේවල් තියෙනවා නම් නිවසේ ඉඳන් හරි අපි දේවල් සිද්ධ කරන්න ඕනේ. ඒ නිවසේ ඉඳන් මේ දේවල් සිද්ධ කිරීමෙන් පවා අපිට මේ ප්‍රශ්න විසඳගන්න එක කතාවකට වැඩ කරොත් පුළුවන්කමක් තියෙනවා. ප්‍රත්‍යක්ෂා සමාජිකව හැටියට අපි කළ යුතු දේ මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. කූටදත්ත සූත්‍රයේ පින්වත්නි සඳහන් කරලා තියෙනවා කූටදත්ත බ්‍රාහමණයාල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මම හැමදාම මේ කාරණාව කියනවා. කුඩදත්ත බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහනවා ලොකුම පිනක් කරගන්න ක්‍රමයක් කියලා දෙන්නයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාංගික දානයක් දෙන්න කියලා. ඇයි අපිට පින් අපි එතෙන්ට ඇවිල්ලා ඉමු ඉස්සෙල්ලා පින් ඇයි පින් වලින් කර හැකි අපේ සංසාර ජීවිතයේ බොහෝ භවභෝග සම්පත් ආදී ලැබෙනවා සුවපත් භාවයට පත් වෙනවා නොයෙකුත් පහළ වීම සිද්ධ වෙනවා පින් තියන අයට ඒ විතරක් නෙවෙයි මේ ජීවිතයේදී ලැබෙන එක කාරණාවක් තමයි මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ බව තාම හොඳින් සඳහන් කරලා තියෙනවා පින්නත් නේ. යම් කිසි කෙනෙක් දෙවියන්ට නිවැරදිව පුණ්‍ය අනුමෝදනා කළොත් අන්න ඒ දෙවියෝ ඒ පින් ලබාගෙන අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවෙක් ආරක්ෂා කරන්නේ යම්සේද අන්න ඒ විදිහටම ඒ දෙවියෝ ඒ පින් ලබාගෙන ඒ පින් ලබා දුන්න තැනත්තව ආරක්ෂා කරනවා කියලා. එහෙනම් මේක මහා පරිණිරාස සූත්‍රයේ තියෙන දෙයක්. එහෙනම් ඒ වගේම තවත් කාරණාවකට අපි යනවා කූටදත්ත සූත්‍රයට මම ආයතරයක් එනවා. සාංගික දානයක් දෙන්නයි කියලා කියන්නේ මහා පිනක් කරගන්න. ඊට පස්සේ කුටදත් බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ අහන ඊටත් වැඩි ලොකු පිනක් මට කරගන්න මොකද්ද? නිවැරදිව තෙරුවන් සරණ යන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊටත් වැඩි පිනක් කරගන්න කියලා සඳහන් කර අහපුවාම ಗುಣ දැන පැහැදිලා ಗುಣ දැන ශ්‍රද්ධාවෙන් පැහැදිද්ද පැහැදෙන්න කියලා සඳහන් කරලා සරණාගමනේ සිද්ධ කරගන්න කියලා. ඊටතදී පිනක් කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. එතකොට සරණාගමණයට අමතරව ඊළඟට කියන්නේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා. ඊටතදී පිනක් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට කුටදත්ත බ්‍රාහමණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මල් සුවඳක් ආග්‍රහණය කරන වෙලාවක මෛත්‍රී භාවනාව කරන්න කියලා. එහෙනම් යම්කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් මෛත්‍රී භාවනාව સિદ્ધ කරනවා නම් ඊටත් එහාගේ විදර්ශනාවක් වශයෙන් තියෙන අනාත්ම භාවනාවාදිය સિદ્ધ කරනවා නම් ඒ තනත්තා බොහෝ පින් රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. නිබඳව පංචශීල රකිනවා නම් භාවනාව කරනවා නම් බොහෝ පින් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒකට ඒවට මුදල් ඕනේ නැහැ. ඒතර මේ බොහෝ පින් ඇති කෙනා ගැනත් පරිනිර්වාණ සූත්‍රය දැනක සඳහන් වෙනවා. දැන් පාටලි ග්‍රාමයේ හදන වෙලාවේ බොහෝ බොහෝ පින් ඇති මහා අමාත්‍යවරු ගිහිල්ලා ඒ ඒ අය ඒ ඒ තැන්වල පදිංචි වෙද්දී බොහෝ බොහෝ ප්‍රබල දෙවිවරු ඇවිල්ලා ඒ ඒ තැන්වලට අරන් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා. අන්න බලන්න ආනන්ද අපිට පාටලි ග්‍රාමයේ හදනවා. එතකොට මෙන්න මේ විදිහට වෙන්නේ බොහෝ බොහෝ පින් කරන අය ළඟට බොහෝ බොහෝ මහා ශාක්‍ය දෙවිවරුන්ගේ ඇල්ම බැලම වැටෙනවා කියලා. ඒ කට්ටිය රැක ගන්නවා කියලා අර කලින් කිව්වා වගේ රැක ගන්න කතාව. එහෙනම් පින් කරන පින් කරන බොහෝ පින් කරන තැන් වලට සම්මියදෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලා පහළ වෙනවා වගේම බොහෝ පව් කරන තැන් වලට පින්නත් නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික බලවේග තියෙන පුළුවන් මේවට සාධක තියෙනවා අපේ විනය පොතේ තියෙන එක කතාවක් මම මතක් කරන්නම් ඒක සරත් බුදුරජාණන් වහන්සේ වනාන්තර ප්‍රදේශයකට වැඩිය වෙලාවේ මිගලන්ඩික කියලා හිටියා එක මිනිස්සෙක්. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා භාවනා කරනකොට බොහෝ විට බුදුරජාණන් වහන්සේ වැඩම කරේ පිළිකුල් භාවනාව භික්ෂුන් වහන්සේලාට පනවලා. ඉතින් මේ ශරීර බලු කූඩු වගේ කියලා දැඩි කලකිරීමක් භික්ෂුන් වහන්සේ තුළ ඇති වෙලා තිබ්බා කියලා හිතන්න පුළුවන් ඒ මූලාශ්‍ර බලනකොට ඒ කියන්නේ තමන්ගේ ශරීර පිළිබඳව ඊටාම අප්‍රසන්න ස්වභාවයක් සහ මේක පිළිබඳ දැඩි කලකිරීම ස්වභාවයකට පත් වෙලා තිබ්බ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා දැනගෙන එක මිත්‍යා දෘෂ්ටික යකෙක් මේ මිගලන්ඩිකයා කියන මනුස්සයාට වැහෙනවා. වැහිලා මොකද කරන්නේ? කොටේකුයි පියෙකුයි අරගෙන අරන්නේ ගානේ ගිහිල්ලා දැන් දිවිනසාගත්තොත් ඒක ලොකු පාපයක් වෙනවනේ. වෙන කෙනෙක්ගේ මුවාවෙන් ජීවිතේ නැති වෙනවා වගේ මේ තැනත්තා කියලා මැරෙන්න කැමතියි ඉන්නවා නම් එන්න මැරෙන්න කැමතියි තියෙනවා නම් ඉන්නා නම් එන්න කියලා කතා කරලා බොහෝ භික්ෂුන් වහන්සේලා ඝාතනය ඉතින් ඒ ඒ ඝාතනය වෙච්ච සමහර භික්ෂුන් වහන්සේලා නිවන් දකිනවා. නමුත් සමහර ඇත්තෝ නැවත මේ සසරටම වැටෙනවා. එතකොට මෙහෙම දෙයක් උනේ මට වුණුනේ එතන ඒ මිනි මාර්පික නැත්නම් භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපේ ගැන කියන්න නෙවෙයි. මේකෙන් අපි ලබාගත් යුතු දේ තමයි මිත්‍යා දෘෂ්ටික යක්කුන්ට වගේ අයට අවශ්‍ය නම් මිනිස්සුෙකුට ආරූඪ වෙලා දැන් ඒ විනයෙම තියෙනවා සමහර විනය කර්මවලදී අමනුස්සයෙක් විසින් බලපෑම් කරන ලද සිතකින් කියන දෙයක් හෝ කරන දෙයක් නම් එතනදී ඒ විනය ඒ අධිකරණයෙන් වික්ෂුන් වහන්සේ නිදහස් වෙනවා කියලා සිත ඛණ්ඩණය කරලා සිත බිඳලා තිබුණා නම් ඒ කියපු වචනයෙන් දැන් කෙනෙක් කියනවා උපසම්පදා සීලය චේතනාවෙන් යුක්තව කිව්වොත් එහෙම චේතනාවෙන් යුක්ත දැන් මම මේ කියන්නේ චේතනාවෙන් යුක්තව නෙවෙයි කෙනෙක් කියනවා මම උපසම්පදා සීලය මේ වෙලාවේ අතහරිනවා කියලා මගේ එහෙම චේතනාවක් නෙවෙයි නමුත් චේතනාවකින් කෙනෙක් මම මේක අතාරිනවමයි කියලා හිතාගෙන කිව්වොත් ඒ කීපමණින් එයාට ඒ සීලය නැති වෙනවා. ඒ වගේ මේ දුර්වල වෙච්ච මිනිසෙකුට යම් යම් ආකාරයක දුර්වල කියලා කියන්නේ එතන බොහෝ පාපයන් කරන අය ළඟට යම් යම් ආකාරයක අමනුෂ්‍යයන් එකතු වෙන්න පුළුවන්. එතකොට අපේ රට ගත්තාම පින්වත්නි දැන් කාලෙක ඉඳලා බොහෝ පාපයන් කරන රටක්. මේ රටේ ප්‍රාණඝාත වලින් අඩුවක් නැහැ. මේ රටේ හොරකම් වලින් අඩුවක්ම නැහැ. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම වලින් අඩුවක් නැහැ. බොරු කියන එකෙන් කොහොමත් අඩුවක් නැහැ. සුරාපානයත් ආයෙ කියන්න දෙයක් නැහැ. ගැහණු උදවියට පවා ගිහිලා බාර් වලින් මේ අරක්කු ගන්න ඕනේ. ඒකට ලයිසන්ස් දෙන්න කියලා පවා ඉල්ලුවා පහුගිය කාලවල වල. එහෙනම් මේවෙන් අඩුවක් නැහැ. එතකොට අපි කවදා හරි දවසක දියුණු වෙන්න ඕනේ. එතකොට සුරාපානය කියලා කියන්නේ මත්ලෝලිත්වය කියන්නේ නැත්තම් කාමයේ වර්ධව හැසිරීම කියලා කියන්නේ සල්ලාලකම් කියලා කියන්නේ පිරිහීමේ දොරටු කියලා මේ පින්නන්තය දන්නවා. අපි පිරිහීමේ දොරටු ගැන කතා කරා. එහෙනම් මේ දේවල් සමස්ත සමාජයේ විසින් වැඩිපුර පිරිසක් කරනකොට බොහෝ පෞරස් කරගන්න කට්ටිය වැඩි වෙනවා. බොහෝ පින්දස් කරගන්න අය වැඩි වෙනකොට සම්මියද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ අල්ම බැල්ම වැටෙනවා. හැබැයි බොහෝ පෞරස් කරගන්න අය වැඩි වෙනකොට බොහෝ මිත්‍යාදෘෂ්ටික දෙවිවරු වගේම වෙනත් අමනුෂ්‍යයන්ගේ ඇල්බ බැල්බ ඒ අයට වැටෙනවා. ඉතින් ඒ අනුව තීරණ ගැනීම පවා සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා සිත් බිඳිලා. ඒකට ඒ වගේම තමයි මේ බලවේගයන් ක්‍රියාත්මක වෙනකොට ඒ අමනුෂ්‍ය බලවේගයන් බොහෝ වශයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ රට යහපත් වෙන්න මේක අපි නිකන් නිවසක් දිහා අරගෙන බලනද මේ අතු දන්නවා සමහර නිවෙස්වල දෙවියන්ට පහන් තියනවා කියලා පහන් තියලා බොහෝ යාඥා කිරීම කරනවා. කාලානුරූපව ඔවට අපේ ඇඟටවත් එහෙම දෙවිවරු එහෙම ස්ථිර වශයෙන් එන්නේ නැහැ. බොහෝ පින් කරන තැන්වලට බොහෝ පින් කරන අයට බලපාලා ඒ අයව නිවැරදි කරවන්න හේතු සකස් කරනවා දෙවියෝ ඒ බොහෝ පින් දුන්නාට පස්සේ. එතකොට මෙතනදී අපි ඇති කරගන්න ඕන தත්වය තමයි බොහෝ පින් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මොකද එතකොට නැවත මේ ලක්බිමට සම්මියද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ අදෘශ්‍යමාන දේවල් පිළිබඳව නැත්තම් අපේ අපිට ගෝචර වෙන්නේ නැති දේවල් පිළිබඳව අපි සමහර වෙලාවට හිතන්නේ නැහැ මම මේ වෙලාව හිතන්නේ අදුස්සමාන දේ විශ්වාස කරන්න කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපිට විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා මොකද අනිකුත් හිත ගැන දේශනා කරපු දේවල් අපි අත්දැකලා තියෙන හින්දා අපේ දුක් නිවෙන හින්දා ඒ සිතෙන් අත්දැකිය නොහැකි මෙවැනි නොපෙනෙන බලවේග පිළිබඳ සංකල්ප අපි ඒක රාශි කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට ඒ ධර්මය තුල තියෙන දේවල් බලපුවාම අපිට තේරෙන්න ඕනේ දැන් බලන්න අපේ මානසික ශක්තිය මේ රූපයට කොච්චර බලපානවද කියලා මනස මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා අපේ වෙනත් නේ. අපේ මුහුණ බොහොම තරහා මුහුණක් බවට පත් වෙලා තියෙන වෙලාවක් තියෙනවා කියලා හිතන්න. ඒ වගේම පිළිමයක් තියෙනවා කියලා හිතන්න. නැටි වලින් හදපු වේලිලා නැති පිළිමයක් තියෙනවා නැත්නම් ක්ලේ වලින් හදපු පිළිමයක් තියෙනවා ඒක ඒකේ තියෙන තරහ මුණක් ඒ තරහ මුණ අපි කියනවා එයා හදපු ශිල්පියාට මේ තරහ මුණ සිනාමුණක් බවට පත් කරන්න කියලා. ඉතින් මේ මේ ඒ ඒ මැටි වල තියෙන ඉරියව් ඒ මැටි ඔක්කොම වෙනස් කරලා නැවත වාරයක් ඒ මූණේ හැඩතල වෙනස් කරන්න ඕන, කටේ හැඩ වෙනස් කරන්න ඕන, එක එක දේවල් කරන්න ඕන තරහ මොන බඩවල ලොකු වෙලාවක් යනවා මේකට. හැබැයි මොහොතකට හිතනද මේ ශරීරයේ අපේ තිබුණා තරහ මූණක් කියලා නැත්නම් හිනහම් මූණක් තිබුණා කියලා මේ මස්වත් මේ තොල්වත් මේ නහයවත් මේ ඇස්වත් කන්වත් මොකුත් දන්නේ නැහැ. මේවා කොහොම නිකම්ම නිකන් තියෙන මස් කෑලි විතරයි. ඒකත් හරියට අර පිළිමේ වගේමයි. හැබැයි යන්තම් හිතකට තරහක් එනකොට සම්පූර්ණ අර මූණ වෙනස් වෙනවද නැද්ද? අර පිළිමේ වෙනස් කරන්න ගියාම කොච්චර වෙලා යනවද? මේ මස් පිඩු වල තියෙන හැඩතල මේ ඇස් වල තියෙන පාට ඉඳන් මේ ඔක්කොම වෙනස් වෙන තරහක් එක්ක තරහක් එනවා. අන්න ඒ සිද්ධ වෙන්නේ නාම પરම්පරාව හේතු වෙලා ඒක දෘශ්‍යමාන බලවේගයක් නෙවෙයි අදෘශ්‍යමාන බලවේගයක් අපේ තුල ක්‍රියාත්මක වෙන අපිට ඒක තේරෙන්නේ නැහැ. එතකොට අන්නේ අදෘශ්‍යමාන ස්වභාවයේ තියෙන දේවල් එහෙම තියෙනවා. දැන් අපි ගත්ත රූපවාහිනී තරංග, ගුවන්විදුලි තරංග මෙතන දෘශ්‍යමාන නැහැ. එහෙනම් ඒවා අදෘශ්‍යමාන. අදෘශ්‍යමාන උපමනින් නැහැ කියන්න බෑ. එහෙනම් අපේ මනසේ තියෙන අදෘශ්‍යමාන වේගය හඳුනා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කර්මයට වැඩිය චිත්තය ප්‍රබලයි කියලයි. චිත්තය වර්ධනය කරොත් එහෙම කර්මය අභිභවා යන්න පුළුවන් බව දේශනාවේ හොඳටම සඳහන් වෙනවා. එහෙනම් අද අපි ගත කරන ජීවිතය තුළ අපිට දූෂණය වෙන අදහස් ඇති වෙන මේ කාලේ බොහෝ තරහ යන්න පුළුවන් බොහෝ අපේක්ෂා බංගත්වයටපත් වෙන්න පුළුවන් ඒ වගේම ලොකු නොසන්සුන්කමකින් ඉන්න පුළුවන් මේ වගේ தත්වයක් තුළ මේ සියලු දෙනාටම මෛත්‍රිය කරන්නට අපිට පුළුවන්කම ඇති හිතක් ඇති වෙනත දැන් කියයි කෙනෙක් එකපාරටම මේ වගේ වෙලාවක මේ මෛත්‍රී භාවනාව කරලා ඉඳලා හරියනවද කියලා. මං කියන්නේ gedet වෙලා නිකන් ඉඳලා හරියනවද කියලා. ඊට වැඩිය කුසලයක් වර්ධනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. තමන්ගේ පැත්තෙන් විශේෂයෙන් තමන්ගේ පැත්තෙන් ඒ වගේම අපි ඒක රාසි වෙලා එක වෙලාවක මේ මෛත්‍රී භාවනාව වර්ධනය කිරීමෙන් මේ රටේ ඒක සිද්ධ වෙන විදිහක් මම කියන්නම්. අපි බොහෝ දෙනා ඒක රාශී වෙලා එකම වෙලාවක උදේ හවස එක්තරා කාලපරාසයක් අරගෙන මේ වෙලාවේ අපි හැමදෙනාම මෛත්‍රී භාවනාව කරනවා. කියලා හිතන මෛත්‍රී භාවනාව සිද්ධ කරොත් අපි දන්නවා දැන් සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය බොහෝ පිනක් සිද්ධ වෙන බව. පන්සිල් රකින්නටත් වැඩිය බොහෝ පිනක් සිද්ධ වෙන බව දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපි හරියට මෛත්‍රී භාවනාව කරොත් පින්නන්නේ අපි බොහෝ පින් ඇත්තෝ බවට පත් වෙනවා. බොහෝ පින් තියන අය බවට පත් වුණාට පස්සේ අපි ඒ පින් සම්මියත් දෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට අනුමෝදන් වෙනවා. ඒක චේතනාවෙන් කරන්න ඕනේ. ප්‍රාර්ථනා කරනකොට ඒ පින් බලාපොරොත්තු වෙන දේව දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් ඒ අයට ඒවා අනුමෝදන් වෙනවා. එතකොට මේ පින් අනුමෝදන් උනේ පින් අනුමෝදන් කරප් කෙනා කවුද කියලා දෙවියන්ගේ අල්ම බැල්ම වැටෙනවා. එතකොට ඒ අනුව අපි රටක් වශයෙන් අපේ අපි බෞද්ධ ධර්මය ආරක්ෂා කරන අය වශයෙන් මේ අන් අයගේ සිත් පවා සුවපත් වෙන්න කටයුතු කෙරෙන මෙවැනි භාවනාවක් සිදු කරන්න ඕනේ. ඒ ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ අල්ම බැල්ම නැවත ලංකාවට ඇති කරගන්න ඕන මොකද මෙහි ඉන්නේ වැඩිපුර නරක වැඩ කරන අය අපි දන්නවා ලෝක විනාශය සිද්ධ වෙනකොටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කල්ප විනාශය සිද්ධ වෙනකොට ඊළඟ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව මේ බුද්ධ ශාසනයත් මේ මේ තියෙන ලෝකේ විනාශ වෙලා නැවත පහළ වෙනවා කියලා සඳහනක් තියෙනවා. ඉතින් ඒ කාලය වෙනකොට ඒක සිද්ධ වෙන්නේ විනාශ වෙනවා කියන්නේ මේ භෞතික ලෝකය නෙවෙයි. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කියලා අවුරුදු 5කට වගේ තැනකට ආයුෂ එනවා. ඒ ආවහම මේ වගේ පුංචි ළමයි දරුවන් හදනවා. ඉතින් මේ විදිහට අවුරුදු 10කට 5කට වගේ සීමා වෙන කාලයකට ආවිශාපුවම මේ කාලය තුළ තියාලගේ ජීවිතය ඉවරයි. ඉතින් ඒ තරම්ම පිරිහීමකටපත් වෙලා තියෙන මේ පරිසරය වෙනත්නි ඒ ඒ පිරිහීම නැවත සකස් වෙන්නේ එවැනි මුර්ග සංඥා තියෙන කාලෙකදී ධර්මයේ සඳහන් වෙනවා. මුර්ග සංඥා තියෙන කාලයකදී මුර්ග සංඥා කියන්නේ තිරිසනුන්ට ඇති වෙන සංඥා. දැනුත් ඒ වගේ කතා කරොත් ගහන කොටන මරණ ස්වභාවයක් තියෙන මුර්ග සංඥා පහළ වෙන කාලයක් වගේ කාලයක් මේ කාලය. ඒක ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. මුර්ග සංඥා තියෙන කාලයේදී කුසල් වඩපු මිනිස්සු කැලෑවලට යනවා කියලා සඳහන් කරලා තියෙනවා. කැලෑවලට වෙලා පොදි ගහිලා ඉන්නවා. තමන්ගේ ආරක්ෂාව ඇති කරගෙන ඉන්නවා. එතකොට මේ මිනිස්සු නැහෙනවා මරාගෙන කොටාගෙන ඔක්කොම කරගෙන නැහෙනවා. ඉතින් මේ කාලය වෙනකොට ටික ටික ටික ටික අර කුසල් වඩපු මිනිසුන්ගේ තියෙන කුසලයේ මහිමයෙන් තමයි නැවත වාරයක් මේ ආයුෂ වැඩිවීම චුට්ට චුට්ට වැඩි වෙන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට වෙලා අවුරුදු 80000ක් දක්වා ආයුෂ වැඩි වෙනවා මිනිස්සෙගේ මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේගේ කාලය වෙනකොට මෛත්‍රී බුදුන් බුදු වෙන කාලය වෙනකොට ඒක බොහොම ශාස්ත්‍රීය තත්ත්වයටපත් වෙන්න ආරම්භ වෙන්නේ අන්න අර කුසල් වර්ධනය කරපු කීප දෙනාගේ තියෙන බල පරාක්‍රමය. එහෙනම් අපවැනි රටවල් වලට නොපෙනෙන මේ බලවේග වලින් ක්‍රියාත්මක භාවයක් ඇති කර ගන්න නම් දැන් අපිට කළ යුතු දේ හොඳට පැහැදිලි වෙන්න ඕනේ. මම තව උදාහරණයක් කියන්නම් මේ නාම પરම්පරාව කොච්චරනම් මේ පරිසරයට බලපානවද කියලා කියන්නේ මේ ලෝකය පහළ වෙනකොට ඉස්ලාම ලෝක පහළ වෙනකොට මේ ලෝක රසය ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේක ලෝක රසය තියෙන මහ පොළොවේ. හරියට නිකන් මහ පොළොව චොක්ලට් නාන. මහ පොළොව බත් නම්. අපිට බත් හදන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් බත් ගස් තියෙනවා කියලා හිතන්නකෝ. එහෙමනම් ඉතින් ඔය වී කොටලා, වපුරලා, කොටලා, පෑහලා ඒවා කොහොම කරන්න ඕනේ නැහැ නේ. බත් ගෙඩියක් කඩාගත්තා කියලා. බත් දිශ හැදෙනවා නම් එහෙම කොහේ හරි තැනක. අන්න ඒ වගේ ඒ වගේ සස්ත්‍රීක පොළොව රසය ආහාරයට අරගෙන තමයි බ්‍රහ්ම ලෝකයෙන් ඉස්සෙල්ලාම මේ මහ පොළොවේ කෙනෙක් පහළ වුණාම පොළොව රසය ආහාරයට අරගෙන තමයි මේ කට්ටිය ජීවත් වෙන්නේ. ඒතර ඊට පස්සේ මේ වර්ගය බෝ වෙනවා. බෝ වෙනකොට ඒ කට්ටිය ඒ කියන්නේ පොළොව රසය ආහාර කරගෙන ඉඳගෙන දැන්ට පොළොව රසය ආහාර කරගන්න පණුව ඉන්නවා. ගැඩවිල් පණුව වගේ පොළොව කාලා තමයි ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ එතකොට මේ පොළොව මේ වගේ රස නෙවෙයි තියෙන මනුස්ස මනුස්ස ඒකට මනුස්ස සිතක් තියෙන කෙනෙකුට ඒ රසය ප්‍රබලව දැනෙන. ඉතින් ඒකෙන්දයි පොළොව රසය ආහාරයට අරගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ මිනිස්සු තුල තණ්හා වැඩි වෙනවා කියලා. ධර්මයේ සඳහන් වෙන තණ්හා වැඩි වෙලා ඒ ඒ සරු පොළොව කොටස් බෙදාගෙන ඒවට ඒවට රණ්ඩු අලම් පටන් ගන්නවා. අන්න එතකොට නොබෝ කලකිරීම මොකද වෙන්නේ? මේ තණ්හාව හේතු වෙලා මේ පොළොව රසය නැති වුණා කියලා සඳහන් වෙනවා. දැන් පොළොව රසය අපිට ගන්න පැලයක් ඕනේ. පැලයක් හරහා තමයි බත් රස පොළොවෙන් අපිට එන්නේ. ඒ බත් රස පොළොවෙන් එන්න නම් ගොයම් ගස හරහා එන්න ඕනේ. හරි. අඹ රස අපිට එන්න නම් අඹ ගස හරහා එන්න ඕනේ. පොළොවේ තියෙන සාරය නඳගන්නේ අඹ ගහට පොළොවෙන් සූර්යයාගෙන් ආදි වශයෙන් තියෙන ශක්තියින් එකතු වෙලා අඹ ගස හරහා තමයි මේක හැදෙන්නේ. එතකොට දැන් දැන් තියෙන தත්වයන් යටතේ අපි තේරුම් ගන්න ඕනේ එතකොට ඒ පොළොව රසය නැති වුණේ නැති වෙලා මේ ගස් හරහා එන தත්වයටපත් උනේ අන්න අර තණ්හාව හින්දායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තණ්හාව වැඩි වෙනකොට මේ ප්‍රවරසය අතුරුදහන් වෙනවා කියලා. එහෙනම් අපේ ආධ්‍යාත්මික නැත්තම් අපේ සිත්වල ඇති වෙන සිතුවිලි අපේ පරිසරයට බලපානවා කියන එක ඔප්පු කරලා පෙන්නන්නයි මම මෙච්චර දේවල් මේ කිව්වේ. එහෙමනම් අපි යම් හේයකින් පන්සිල් රකින්නවා නම් පංසිල් රකින්නේ නැති අය නැවත අදිෂ්ඨාන කරගෙන ඊටාම නිවැරදිව මම කියලා දීලා තියෙනවා. සන්දයාමේකෝ කොයි වෙලාවෙ තනියෙන් පංසිල් ගන්නකොට මගේ මොන වැරද්දද උනේ මොන වැරද්දද උනේ කියලා බලලා ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත ඒක කරන්නේ කියලා අදිෂ්ඨාණයෙන් පංචශීලය සමාදන් වෙන්න ඕනේ. එහෙම අදිෂ්ඨාණයෙන් පංචශීලය සමාදන් වෙලා කැඩුනොත් එහෙම නැවත වාරයක් නැවත වාරයක් සමාදන් වෙවි සමාදන් වෙවි සමාදන් වෙවි තමන්ට ඕන ඉලක්කය වර්ධනය කරගන්න ඕන ටික ටික ටික ටික ටික ටික මේ සීල විසුද්ධිය දක්වාම සිද්ධ කරන්න ඕන. එතකොට ඒ විදිහට මේ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. ඒ වගේම අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරලා තියෙනවා ලෝකයේ ભેදයක් නැතුව කිසිදු ભેදයක් නැතුව හිතවත් හිතවත් වෛරී මැදිහත් කියලා මේ ලෝකය ලෝකේ ඉන්න කෝටි ගාණක් සෙනඟ කෝටි 40ක විතර ඉන්න සෙනඟ ඔක්කොම අපි ගොඩවල් වලට බෙදාගෙන තියෙනවා. මේ මගේ හිතවත් අය, මේ මගේ අහිතවත් අය, මේ මගේ මැදිහත් අය, මේ මගේ කොහාටවත් නැති නැත කොහාටවත් නැති අය, ඒ කියන්නේ මැදිහත් අය මේ වගේ හිතවත් අහිතවත් වෛරී සහ මැදිහත් අය කියලා කොටස් හතරකට අපි මිනිස්සුම බෙදාගෙන ඉන්නවා. එතකොට මේ මැදිහත් අය කියලා කියන්නේ මේ පිළිබඳව මට ලෝභයක්, දේශයක් උපදින්නේ නැති සාමාන්‍ය අඳුරන්නේ නැති විශේෂත්වයක් නැති කෙනෙක් දැක්කහම අන්න මැදිහත් පුද්ගලයෙක්. ඒතකොට මේවා ඛණ්ඩණය වෙලා අපි කියලා දෙලා තියෙනවා මේවා ඛණ්ඩණය වෙලා හිතවත් අහිතවත්කම් කියනවා ඛණ්ඩණය වෙලා යම්කිසි කෙනෙකුට ලෝකයම කෙරෙහි එක මෛත්‍රී සිතක් පහළ වෙනවා නම් අන්න ඒ මෛත්‍රී සිතෙන් මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක් දක්වා වාසය කිරීමයි මේ ආනිසංස ලැබෙන හේතුව කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැතුව හිතේ වෛර තියාගෙන, ක්‍රෝධ තියාගෙන සියලු සත්ත්වයන් දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියවට මේක හරියන්නේ නැහැ. ඒකද මෛත්‍රී භාවනාව හරියටම සිද්ධ කරන්න ඕනේ. හරියටම සිද්ධ කරොත් Tamanට විශාල ලාභයක් වෙනවා විතරක් නෙවෙයි පින්වත්නි. ඒ කරන කෙනා බොහෝ පින් රැස් බොහෝ පින් රැස් වෙනවා. එයා පින් අනුමෝදනා කරොත් දෙම මේ දෙවියන්ට එයාට අනිවාර්යෙන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තදින්ම ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒ විතරක් නෙවෙයි බොහෝ පින් රැස් කරගත්තා ඉන්නකොට අපි කලින් මතක් කරා වගේ මේ පරිසර පවා වෙනස් වෙනවා කියලා. බලන්න නිවසක් ගන්න පොඩ්ඩක්. නිවසක් ගත්තාම අරන් බලන්න ඒ සමහර නිවෙස් තියෙනවා ඊටාම අපිරිසුදුයි. ඊටාමත්ම අප්‍රසන්න විදිහට තමයි මෙතන තියාගෙන ඉන්නේ. ඒතර අන්න බලන්න අපේ ගමක් අරගෙන බලන්න ගම් වල ඉන්න පින්නන්ත අය ගමේ ආරංචියක් ගියොත් එහෙම අන්න අර කට්ටියට අන්න අර අර පුද්ගලයාට අර ගෙදර කට්ටියට අමනුෂ්‍ය දෝෂයක් ඇවිල්ලා මේ වගේ කරදරකාරී තත්ත්වයක් උදා වෙලා කියලා අපි බලන්න ගියොත් එහෙම දැනටත් එහෙම තියෙනවා කියලා කියන අයගේ තැන්වලට ගියාම තේරෙනවද කිසිදු පිළිවෙලක් නැති වැරහැලි ඇඳුමක් වගේ ඇඳුමක් ඇඳගෙන නිවසේ කිසි පිළිවෙලක් නැති හැම දෙයක්ම හැමතැනම දාලා ඉන්න පිරිසක් ඉන්නවා ඉන්න බව තේරෙනවා ඒ වගේ මානසික ව්‍යාධියකට පත් වෙලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක් අමනුෂ්‍ය දෝසාරින් මේ තියෙනවා කියලා හිතනවා නම් එහෙම ඉන්න පුළුවන්කම තියෙන එහෙම අපි කියන ඒවට කියන පෙරේත ගුහා කියලා කියන්නේ සාමාන්‍ය විහාරයක් කියන අප්පෝ මං අර ගෙදර ගියා පෙරේත ගුහාවක් වගේ කියලා. එතකොට ඒ තමයි අමනුෂ්‍ය දෝෂ වලට කරන ආරාධනාව. සහ තමන් දුස්සීල වාසය කිරීම. අර අර විදිහට තිබ්බත් කමන්නේ සිල්වන්ත ගුණවන්තව ඉන්නවා නම් ඒ තැන් වලට ඒ ගැටලු වෙන්නේ නැහැ. සාධක සහිතව හොය බලන්න කියලා මම කියනවා. මේකේ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා. ඉතින් ඒකින්ද එතකොට දැන් මේ ඔක්කොම අද කතා කරපු දේවල් ඔක්කොම ටික එක පිටකට ගත්තොත් එහෙනම් මම මේ කියන්න උත්සාහ කරපු දේ දැන් කියන්නයි සූදානම් වෙන්නේ. තමන්ගේ නිවස හොඳට සුද්ධ කරගන්න අපි කලින් කතා කරලා තියෙනවා. නිවස සුද්ධ කරගන්න ඕනේ, ශරීරය සුද්ධ කරගන්න ඕනේ. නිවසේ බඩු හොඳට නිවැරදිව තියන්න ඕනේ. බුදුන් වඳින්න තැනක් නිශ්චිත තැනක් ආවරණය වෙච්ච තැනක් හොයාගන්න ඕන. හොයාගෙන දවසකට එක සැරයක් හරියට බුද්ධ වන්දනාව කරන්න ඕනේ. හරියට කරන්න ඕනේ තේරුම ඇතුව සිල් සමාදන් වෙන්න බුද්ධ වන්දනාව කරන්න. ඊට අමතරව කර්ණිමේ සූත්‍රය ආදී ආශිර්වාදය ලබා දෙන සූත්‍ර කිව්වට කිසිම ගැටලුවක් නැහැ. ඒවා කියවන්න ඕනේ. එතකොට එහෙම උදේහාස බුදුන් ඇඳලා ඊළඟට මෛත්‍රී භාවනාව සිද්ධ කරමු අපි හැමෝම එකවර රටේ එක වෙලාවක් තාගෙන මෛත්‍රී භාවනාව සිද්ධ කරමු ප්‍රත්‍යක්ෂ සමාජික විදිහට දෙපැත්තුම් පැත්තම බේරෙන්න. එතකොට යම් කිසි විදිහකින් හිතවත් අහිතවත් නැදිහත් වෛරී කියන ඒ ස්වභාවයන් අයින් වෙලා ටික ටික ටික ටික ටික ටික මෙවැනි දරුණු අපරාධ කරන අය කෙරෙහි පවා මෛත්‍රියක් ඇති වෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. ඉතින් එහෙම හිතක් සකස් කරගත්තොත් යම් කිසි කෙනෙක් ඒ තැනත්තාට විශාල ලාභයක් ලැබෙනවා ලොකු පිනක් ලැබෙනවා එතකොට අපි එහෙම කරගෙන ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරොත් දෙවියෝ අපිට විශාල වශයෙන් උදව් උපකාර කරනවා ඉතින් ඒක තමයි අපි බලන්න ඕනේ කොහොමද මේ தත්ත්වයටපත් වෙන්නේ දැන් එහෙමනම් මේ සඳහා ඒ වගේම තමයි හරියට පංචශීලය ආරක්ෂා කරන්නත් ඕනේ හරියට පංචිල් ආරක්ෂා කරවුවොත් ඒ වගේම බොහෝ පින් රැස් වෙනවා. ඒ දැනතර සංඝාවාසයක් හදලා පූජා කරන පූජා කරලා ලබන පිනට වැඩිය පංචිල් ආරක්ෂා කිරීමෙන් පින් රැස් වෙන බව කුටතත් සූත්‍රයේදී දේශනා කරලා තියෙන බව මම කලින් කිව්වා. එහෙනම් මේ කාරණා දෙකම එකතු කරගෙන අපි හරියට පංචිල් රකින්න පටන් අපි දවසේ උදේ 4:00මාරත් 6:00මාරත් අතර වෙලාවක අනිවාර්යයෙන්ම Tamanට පුළුවන් වෙලාවේ භාවනා කරමු. 4:00මාරත් 6:00මාරත් අතර නැත්නම් ඊට උදේ වුණත් කමන්නේ නැහැ. නමුත් අර වෙලාව අපි ස්ථාවර කරගමු හතරමාර උදෑසන හතරමාර හයමාර දක්වා කාලය තුල යම් කිසි වෙලාවක් හෝ මෛත්‍රී භාවනාව සිද්ධ කරන්න ඕනේ කියලා. එතකොට මෛත්‍රී භාවනාව හරියටම කරන විදිය අහගන්න ඕනේ හොයාගන්න ඕනේ. එහෙම කරගෙන සියලුම සත්වයන්ට සැබෑවටම තමන් මේක වර්ධනය වෙනවා කියලා දැනෙන්නේ සියලුම සත්වයන්ට තමන් මව් කෙනෙක් වගේ ගතියක් දැනෙන්න ඕනේ. හැම කෙනෙකුටම අනේ දෙන්නෙක් දෙන්නෙක් අතරවක්වත් ප්‍රශ්නයක් ඇති වෙන්න එපා කියලා දැඩි හැඟීමක් තියෙන්න ඕනේ. අන්න ඒ தත්ත්වෙට මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න ඕනේ හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන අදහස් සම්පූර්ණයෙන් කැඩෙන තරමටම එහාට මේක වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට යමෙක් පන්සිල් රකින්නවා මෛත්‍රී භාවනාව කරනවා දවසකට එක සැරයක් හෝ දෙසරයක් මේ විදිහට කරනකොට අපි බොහෝ පින් රැස් කරගත් අවංකව ඉතා අවංකව මේ දේ කරොත් එහෙම පින්නත් නේ අපි බොහෝ පින් රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා ඊට පස්සේ අපි කතා වෙන මෛත්‍රී භාවනා කරලා ඉවර වෙලා Tamanට රුචිකත්වයක් තියෙන විදිහට ඒ ඒ දේව මණ්ඩල වලට පින් පමුණවන්න ඕනේ මෛත්‍රී භාවනා කරලා ඉවරලා ඉවර වෙච්ච වෙලාවේ Tamanට රුචිකත්වයක් තියෙන දේ දේව මණ්ඩල වලට පින් පමුණවන්න ඕනේ එහෙම පින් පමුණනකොට මේ දෙවියෝ මොකද කරන්නේ තමන්ගේ පැත්තෙන් කළ යුතු යුතුයකම සිද්ධ කරන්න උත්සාහ කරනවා තමන්ව බොහෝම වෙහෙස මහන්සි වෙලා අනතුරු වෙන්න දෙන්නේ නැතුව පවා ආරක්ෂා කරගන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙවැනි කටයුත්තක් කිරීමේ තියෙන වටිනාකම තමයි පෙන්වන්නේ මේකත් එක්ක අර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනකොට ඒ අය තනියම රකින්නේ නැහැ කෙනෙක් ඒ සඳහා අන් අයව ආරක්ෂා කරනවා රට ආරක්ෂා කරනවා රටේම මෙවැනි පණිවිඩයක් යනවා නම් රට ආරක්ෂා කරනවා. ඒකින්ද අතීතයේ තිබ්බ ශ්‍රී විභූතියත් එක්ක අතීතයේ තිබුණ මිනිසුන්ගේ තිබ්බ ගතිගුණත් එක්ක සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම මේ පුංචි දිවෙන්නට තිබ්බා කියලා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද තියෙන තත්ත්වයන් යටතේ මේ කරගෙන යන වැඩපිළිවෙළවල් මෙතන තියෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද ආදී තියෙන ඉතාමත්ම මිනිස්සෙකුට කළ හැකි නරකම දේවල් තමයි කරන්නේ. ඉතින් අපි අපේ අපේ තුලින් දෙව් දෙවතාන් වහන්සේලාගේ අල්ම බැලම අපේ රට තුලින් අයින් වෙනවා. ඉතින් එහෙම වුණාම වෙනත් වෙනත් අයගේ බලපෑම් සිද්ධ වෙනවා. අපි මේ වෙලාවේ තීරණය කරන්න මම යම් කුසලයක් වර්ධනය කරගෙන රට වෙනුවෙන් ඒ කුසලයේ භාවිතා කරනවා කියලා දැඩි තීරණයක් ගන්න ඕනේ. කුසලයක් භාවිතා කරගෙන රට වෙනුවෙන් මම ඒක කරනවා. ඒ සඳහා මම කුසල සම්පත්තිය වර්ධනය කරනවා. මම ප්‍රාණඝාත කරා නම් ඒව නවත්තලා දානවා. මොකටද? මේ රටේ තියෙන ව්‍යසනය අයින් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි භෞතික වශයෙන් විනාශ වෙලා තියෙන දේවල් යුද්ධ ආදිය කරලා ආරක්ෂා කරනවා වගේම අපේ සිත් වලින් ලබා දිය හැකි ශක්තිය ලබා දීමෙන් ආධ්‍යාත්මික පැත්තෙන් විතරක් නෙවෙයි දෙවි දේවතාවුන් වහන්සේලාගේ පැත්තෙනුත් අපිට බොහෝ උදව්පකාර ලැබෙනවා තමන්ගේම චිත්ත ශක්තියෙන් ලැබෙන ශක්තියට වඩා එහා ගිය එතකොට ඒ වෛරී සිතුවිලි කොහොමත් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද උදෑසන 4හමාරත් 6ත් අතර කාලය තුල මෛත්‍රී භාවනාව වඩන්න හැම දිනෙකම ඒ වගේම සන්ධ්‍යායාමයේ 6ත් 7ත් අතර පුළුවන් අය කොහොම හරි මෛත්‍රී භාවනාව වඩන්න ඒ විතරක් නෙවෙයි එක දිගට පංචශීලයේ ආරක්ෂා කරන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මන් නෙවෙයි රට වෙනුවෙන් මම මේක කරනවා කියලා ඒකල හැමදාම පුණ්‍යානුමෝදනා කරන්න මිය පරලෝකීය ඇත්තන්ට ඒ වගේම අවසානයේ දෙවියන්ට කියන වචනේ භාවිත කරලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න චේතනාවෙන් වුණත් ඒක කරපහක් ඇති. එතකොට Taman ළඟ පින් තියෙනවා නම් තමයි පින් දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක පන්සිල් රකින්න මෛත්‍රී භාවනාව කරන අයට බොහෝ පින් තියෙනවා. එතකොට ඒ පින් අනුමෝදන් කරපුවා දෙවියන්ට දෙවියෝයි පින් ලබා ගන්නවා. පින් ලබා ගත්තාම රට සරුසාර වෙන විදිහට ඊටාම සූදායක වෙන විදිහට බාහිර පරිසර ටික ටික ටික ටික ටික සකස් වෙනවා. එවැනි ප්‍රාර්ථනාවක් තියාගෙන අපි කළ යුතු තියෙන එවැනි ප්‍රාර්ථනාවක් තියාගෙන මේ වැඩේ කරන එක දවසකට එක වතාවක් කොහොම හරි අපි ඔක්කොම එකවර මෛත්‍රී භාවනා කරමු මේ වෙලාව අපි ස්ථිර කරගන්නවා උදෑසන 5 සිට උදෑසන 4:00 ඉඳලා 6:00 දක්වා කාලය තුල කොයි වෙලාවක හෝ පැය භාගයක් පමණ අපිත් එක්ක එකතු වෙලා අකණ්ඩව කරන අයට අකණ්ඩව කරගෙන යන්න පුළුවන්. අන් අයට හැකි වෙලාවක් හරි ඒ කාලය තුල මෛත්‍රිය වඩන්න උත්සාහ කරන්න ඒකල අපි රටට සෙත් ප්‍රාර්ථනා කරමු. නොපහන් වෙච්ච සිත් පහන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම වුණොත් අපිට මේ මේකට යම්කිසි ආකාරයක අධ්‍යාත්මික පැත්තෙන් අපිට පුළුවන් යම්කිසි කළ යුතු දේ සිද්ධ කරන්න. කළ යුතු දේ කළ යුතු වෙලාවට කළ යුතු විදිහටම සිද්ධ කරන්න ඕනේ. ඒ මොකද එහෙම නැත්තම් ලොකු අනතුරු සිද්ධ වෙනවා. අනතුරු වළක්ව ගන්නම් කරන්න ඕන දේ කරන්න ඕන වෙලාවට කරන්න ඕන තැනදී කරන්න ඕන විදිහට අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ඒකන මේ වෙලාවේ අපිට තියෙන ලොකු හයියක් තමයි මේ පින්නන්ත අය තමන්ගේ නිවෙස්වල විශේෂයෙන්ම නිවෙස්වල කාලය යොදාගෙන මේ විදිහට මෛත්‍රී භාවනාව සිද්ධ කරන් ඊට සමගාමීව අපි අපේ විහාරස්ථානවල 100 දෙනා 100 දෙනා හොඳට පරීක්ෂා කරලා අරගෙන මේ අත දන්නවා පිය දවසේ ඒක සඳහන් කරා විවසනමාව නමධ්‍යස්ථානයේදී සිය දෙනා සිය දෙනා අරගෙන දෙනමම මෛත්‍රී භාවනා කරලා සීලය හොඳින් ස්ථාපිත කරලා අවසානයේදී හන්දෑව 4ට පුණ්‍ය අනුමෝදනා කරලා වැඩසටහන නිමා කරනවා 13 වෙනිදා ඉඳලා. ඉතින් එහෙමනම් 13 වෙනි සමුදා ඉඳලා අපෙන් කමටහන් අරගෙන ඒ අයට සිය දෙනෙකුට මුළු දවස පුරාවට සාකච්ඡා කරමින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඒ හා සමාන්තරව අපි හිතනවා විහාරස්ථාන මට්ටමින් වුණත් මේ සැරේ වෙසක් පුණ්‍ය උත්සවය සඳහා කුමක්වත් කරලා නැත්නම් පිරිස ඒක රාශී කරලා යම් ප්‍රමාණයකට විශාල පිරිසක් නෙවෙයි ඒක මම කිය අපේ 100 100 ගන්න කියලා එක දවසකට Tamanට හැකි පමණින් මෙවැනි ප්‍රතිපත්තිමය තීරණයකට ගියොත් වෙනත් මේ වෙසක් උත්සවය කියන එක අපි වෙනදාටත් වැඩිය හොඳට සිද්ධ කරගත්තා වෙනවා ඇයි වෙනදටත් වැඩිය අපි දැඩි ප්‍රතිපත්තියකට යනවා මේ දේ කරනවාමයි කියලා. ඉතින් ඒකෙන්ද බලන්න උත්සාහකරනද හැමදාම උදෑසන 4:00මාරත් 6:00මාරත් අතර එහෙම නැත්නම් හවස හෝ පැය දෙකක්වත් අඩුම ගානේ පරයන්ක ඉන්න වෙන කුමක් සඳහානේ මේ රට යහපත් වෙන්න ඕනේ රට නිවැරදි වෙන්න ඕනේ කියන අදහසෙන් මේ දේ සිද්ධ කරන විදිහට මම තාම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් මෙවැනි තීරණයක් ගන්න අරගෙන Tamanට කළ හැකි දේ නිවසේ ඉඳන් කරන්න, ඒ වගේම විහාරස්ථානවල වැඩ කටයුතු ප්‍රවේශමෙන් ওই වගේ සුළු පරිමාණයෙන් සිද්ධ කරන්න අපිට යම්කිසි ලොකු පණිවිඩයක් ලැබේවි. මේ කාරණා පිළිබඳ හැමෝම එකතු වෙලා මේ කටයුත්ත සිද්ධ කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මේ සඳහා කටයුතු කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ ජීවිතය નિවර්ති කරගෙන සංසාර ජීවිතය සංසාරික ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ හැම දිනාටම මේ කරගත්තා වූ සියලු කුසල ධර්මයන් මේ ධර්ම ශ්‍රවණ මේ ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම නිවන් සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.